හරි. ඊට පස්සේ එතකොට හඳුරන්නේ දැන් තාදි ගුණය කියලා එකක් තියෙනවානේ අපේ බුදුරජාණන් වහන්සේගේ. ඒක උපේක්ෂාවෙම උපකොටසක් වගේද නැත්නම් උපේක්ෂාවට වඩා ලොකු දෙයක්ද හඳුරන්නේ? උපේක්ෂාවෙම පිරිපුන් පැත්තක් තාදී ගුණය කියලා කියන්නේ. දැන් ඒ වගේම තව ගුණයක් තියෙනවා ෂඩංග උපේක්ෂාව කියලා. ෂඩංග උපේක්ෂාව කියලා කියන්නේ මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම ගන්න සෑම අරමුණක් පිළිබඳවම උපේක්ෂා සහගත වෙන බව. එතකොට తాදී ගුණය කියලා කියන්නේ මේ මේ අපි මේ කතා කර විදිහට සත්ත්ව සංස්කාරයන්ගෙන් පැමිණෙන ඉෂ්ඨානිෂ්ඨ සමස්ත ධර්මයන් පිළිබඳව. එතකොට తాදී ගුණය ගැන කතා කරන්නේ කෙලින්ම අෂ්ටලෝක ධර්මය. ලාභාලාභ, යසායස, ප්‍රශංසානින්දා, සැප දුක. එතකොට දැන් ලාභාලාභ විශේෂයෙන් ප්‍රශංසා ආදී එන්නේ පුද්ගලයෙක්ගෙන් සත්වයෙක්ගෙන් මේක නිකන් සංස්කාරකකින් අපට එන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ එතකොට අෂ්ටලෝක ධර්මයේ ගත්තන් පස්සේ සත්ව සංස්කාර කියන කොටස් දෙකම එකට අන්තර්ගතයි. එතකොට ඒ වගේම එතන ඒ කරුණු අටෙන් හතරක් ඉෂ්ට කරුණු අටෙන් හතරක් අනිෂ්ට. එතකොට ඉෂ්ටානිෂ්ට දෙකත් එතනට අන්තර්ගතයි. එතකොට අන්නේ අෂ්ටලෝක ධර්මයේ පිළිබඳවම සමස්තයක් වශයෙන් ඇතිවෙන උපේක්ෂා සහගත ගතිය තමයි තාදී ගුණය කියලා කියන්නේ. ඉතින් ඒක රහතන් වහන්සේ නමකට තමයි පිහිටන්නේ. ඒ කියන්නේ රහතන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට ඒක අර විශේෂයෙන් නිකලස් බවත් එක. දැන් මේ ෂණංග උපේක්ෂාව කියන එක ජනිත වෙන්නේ ඒ නිකලස් බවත් එක්කලා. ඒතර කෙලස් සහිත පුද්ගලයාට ඒ ඒ ගුණාංගවල යම් කිසි ප්‍රමාණයක් තමයි පුහුණු කරන්න පුළුවන්. අපි උපේක්ෂාව කියලා කතා කරන්නේ එහි මූලික අවස්ථාව. ඒ නිසා తాදී ගුණය උපේක්ෂාවේ එක්තරා පිරිපුන් අවස්ථාවක්. ඒකේ උපකොටසක් නෙමෙයි.